මේක ප්‍රශ්නයක් තියෙනවා ත්‍රි හේතුක පටිසන්ධිය චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය ලබන්නට බලපාන ආකාරය කුමක්ද කියන එක. ත්‍රි හේතුක පටිසන්ධිය කියන එක ඇති වෙන හැටි තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා. අලෝභ අදේශ අමෝහ කියන මේ හේතු තුනක් තියෙනවා කුසල හේතු. මේ කුසල හේතු තුනෙන් ලෝකේ පැවැත්මට හේතු වෙන අර කෙලෙස් සහිත වූ ලෞකික පැවැත්මට හේතු වෙන අලෝභ ආදී සමෝහ තුනක් තියෙනවා. නිවනට හේතු වෙන අලෝභ ආදී සමෝහ තුනකුත් තියෙනවා. මේවා එකින් එක විග්‍රහ කරලා ඉස්සලා තේරුම් අරගන්න ඕනේ. අලෝභය, ආදේශය, අමෝහය කියන කාරණා වලින් ලෞකික වූ අලෝභ, ආදේශ, අමෝහ කියන කාරණා තුන තමන් අනාගතයේදී යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙලා ඒ කියන්නේ දිව්‍ය සම්පත්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගත ලැබීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අන්න එහෙම බලාපොරොත්තුවකින් දානයක් දෙන්න පුළුවන්. යම් පරිත්‍යාගයක් කරන්න පුළුවන්. ඒ පරිත්‍යාග කරනකොට ඒ වස්තුව කෙරෙහි අලෝභයක් හටගන්නවා. සියලු ලෝකයේ කෙරෙහි අලෝභයක් නෙමෙයි. ඉදිරි අනාගතයේදී මෙහෙම සම්පත්තියක් ලබන්න පුණ්‍ය සම්පත්තියක් ලබන්න දෙව්වත් බෑවක් යහපත් මිනිස්සුත් බෑවක් ලබන්න මෙහෙම දුන්නොත් හේතු වෙනවා කියලා. ඒ දෙන වස්තුව කෙරෙහි පමණක් අලෝභී වෙනවා. ඒ වගේම යම්කිසි ආකාරයකින් ද්වේෂ සහගත తত্ত্বයේ ඒ වස්තුව පූජා කරන වේලාවේදී පමණ සීමා වෙලා අද්වේෂයටපත් වෙලා බොහොම කරුණා මෛත්‍රී හිතකින් දෙනවා. හැබැයි කරුණා මෛත්‍රිය සියලු ලෝක සත්ත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රියක් නෙවෙයි. ඊ අවස්ථාව ඒ මුල් කරගෙන හටගන්න එක. ඒ දානි දෙන වෙලාවේ චිත්ත ප්‍රසාදයේ තියෙනවා. දානි දෙන ස්වාමීන් වහන්සේලාට හෝ ඒ අයට කරුණා මෛත්‍රියක් පතුරවනවා. ඒක සීමා සහිතයි. නමුත් අදේශයි. මෙන්න මේ වගේ දානඵල අදහනවා. දන් දීමෙන් යහපතක් වෙනවයි කියලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම නිසා ඇතිවෙන අමෝහය ඇති වෙනවා. මෙන්න මේ කාරණා තුنين හටගන්න අමෝහයයි මේ ලෝකයේම අල්ලගන්න වටනා දෙයක් නෙමෙයි කියලා හිතන් සත්‍ය ප්‍රඥාවෙන් දකින අමෝහයයි කාරණා දෙක. ඉතින් ඒ ඒ දානවත්තුවා පූජා කරන වෙලාවේ ඇති වෙන අලෝභ ආදේශ අමෝහ බොහොම සීමා සහිතයි. අන්නේ බඳු අලෝභාදේශ අමෝහයෙන් යම්කිසි පිනක් කරපුවාම ඒ කාරණා තුනේ යුද්ධ වුණා නම් ඒ මට්ටමට සීමා සහිතව ත්‍රි හේතුක හිතක් ලබනවා. ඒ කුසල් හිත ත්‍රි හේතුකයි. ලෞකිකයි. ඒ නිසා තමයි කිව්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙආකාරයි එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසල ගමනට සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා. ආර්ය අෂ්ටායික මාර්ගයේ ආකාර දෙක. දැන් මේකෙදි ක්‍රම දෙකක් තියෙනවා මේ ත්‍රි හේතුක උප්පත්තියට. අර අපි ඉස්සෙල්ලා කිව්ව ලෞකික වූ කෙලෙස් සහිත වූ ඒ ත්‍රි හේතුක පුණ්‍ය කර්මයේ කෙනෙක් කරන්න පුළුවන්. හැබැයි එහෙම කළා දෙවියත් බෑවක් ලබන්න පුළුවන්. විපාක වශයෙන් අලෝභයට විපාකයක්, අද්වේෂයට විපාකයක්, අමෝහයට විපාකයක් ලබලා. ඒ බඳු විපාක හිතකින් උපදිනවා. හැබැයි මේ විපාක හිත ලෝකෝත්තර නෙමෙයි. ඒක ලෞකික මට්ටමක තියෙන්නේ. ඒ නිසා ඒ අලෝභ මට්ටම සීමා සහිතයි. විපාකයත් ඒ වගේ. එතරම් මට්ටමකින් අලෝභ සහගතයි. ලෝකේ පිළිවඳවම අත්හැරලා යන පරිත්‍යාගන ත්‍රිලක්ෂණ අවබෝධී ලබන ලෝකෝත්තර අලෝභය නම් ඊට වඩා හුඟක් ගැඹුරුයි. ලෝකයේ ඇති සියලු දේ පිළිබඳව අත්තරි නොඇලී මිදී යන විදිහේ අලව්ව ලක්ෂණයක් තියෙනවා. ඒක ලෝකෝත්තරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලායි ඒක ඇති වෙන්නේ. අන්න ඒ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය පුංචි පසුතලයක් හැදෙනවා. අර ලෞකික ත්‍රි හේතුක උප්පත්තිය. ඒ උප්පත්තිය හැදුනට මදි. ඒ බඳු ඒ බඳු උප්පතක් ලැබූ කෙනෙක් ධර්ම අවබෝධය ලබන්න හේතු වෙන විදිය බණක් අහනකොට ඒකට හිත නැඹුරු කරන්න පුළුවන්. දැඩි ලෝභ ගතිය තියෙන පුද්ගලයාට විවිධ ආශාවන්ගේ මත් වෙන ස්වභාවයක් එනවා. බණහටවට වැඩියේ ලෝකාස්වාදයේ ප්‍රියයි. එහෙම වෙන්නේ අලෝභ හිතකින් උපන් නැති අයට. අර කියන ලෞකික අලෝභයෙන් හෝ උපන්නනම් බණක් අහන්න ලැබිච්ච අවස්ථාවක එවඳු මේ බණක් අහන්න ලැබිච්ච අවස්ථාවක බණ අහන්න හිතෙනවා පොඩ්ඩක් తాවකාලිකව ලෝකාස්වාදියන්ගේ බැඳීම අතහැරලා එහෙනම් පොඩ්ඩ වෙලාවට යටපත් කරලා ඒ ටිකත් ඇති වනහන අවස්ථාවේදී ධර්මාබෝධය ලැබෙන්න හේතු වෙනවා හැබැයි ධර්මාබෝධය ලැබීමෙන් යථාබෝධය නිසා හටගන්න අලෝභයක් තියෙනවා. අන්න ධර්මාබෝධයක් ලැබුණා නම් ඒ අලෝභය මතුවෙනවා. මේ ලෝකේට ඇති සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මොනවද කරන්න තියෙන වැදගත් දේ? හොඳයි කියලා ගන්න තියෙන වැදගත් හරවත් දේ මොනවද ලෝකේ තියෙන්නේ කියලා. ධර්මාබෝධය නිසා ඇති වෙනා සියලු සංඛාර පිළිබඳව නොවැළෙන ස්වභාවයක්. අන්න ඒක ආර්ය අලෝභයට වෙන නිසා ධර්මාභෝධය ලැබුණොත් එතෙන්ටපත් වෙනවා. හැබැයි ඒ ඒ පත්වීම අර ත්‍රි හේතුක උප්පත්තිය ලබා දෙන්න හේතු වෙන එක එහෙම නෙමෙයි. මුළු සසල ගමන නවත්තන්න හේතු වෙන එක. ඒක හරිය වැදගත්. පළවෙනි අවබෝධය ලැබෙනට මුළු සතර පායෙන් සදාහටම නිදහස් වෙනවා. ඒ අලෝභියත් එක්කලා ගැටීමේ ස්වභාවයක් ඇති අදේශයත් එහෙමම නවතිනවා. අර ඉස්සෙල්ලා හටගත්තේ ලෞකික අදේශය කියන එක. අර දානි දෙන වෙලාවට ඇතුණ චිත්ත ප්‍රසාදයේදී සැඩපරුස ගතියක් නැතුව යනවා. ඒ දානය දෙන ප්‍රතිග්‍රාහකයාට ඒ දායකයා චිත්ත ප්‍රසාදයක් ඇති කරලා ගෞරවයක් ඇති කරනකොට ඒ වෙලාවේ තියෙන හිත එක්කෙනෙක් හෝ කීප දෙනෙක් හෝ අරමුණු කරගෙන යහපත් හිතක් බවට පත් වෙනවා ලෝභ නැති ද්වේෂ නැති හිතක් බවට පත් වෙනවා අන්න ඒක මුල් කරගෙන ඒ හිතෙන් උපන්නොත් එහෙම ගිහිල්ලා ඒක උප්පත්තිය නැති කරන්න එහෙම බලවත් වෙන්නේ නැහැ හැබැයි අද්වේෂ උප්පත්තියක් ලබන්න හේතු වෙනවා දැන් මේකේ වෙනසක් තියෙනවා ඒ බඳු හිතකින් උපන්නොත් ඒ ලෞකික අලෝභයෙන් අදේශයෙන් උපන් කෙනාට යම්කිසි චිත්ත ප්‍රසාද අරමුණක් දැක්කහම තමන්ගේ වස්තුවේ කොටසක් කැමැත්තෙන්ම දෙන්න හිතෙනවා. බොහොම ප්‍රියමනාපයෙන්. ඒක ඇලුම් ගැනීමක් නැහැ. සියල්ල නෙමෙයි. යම් කොටසක් දෙන්න ඕනේ. එහෙම අදහසක් එනවා. සියල්ලන් කෙරෙහි නෙමෙයි. සමහරලාට ආර්ය උත්තමයන් කෙරෙහි සංඝයා වහන්සේලා කෙරෙහි යහපත් හිතක් ඇති වෙනවා දැක්කහම චිත්ත ප්‍රසාදය. ඒ මොහොතේදී අර අලෝභයේ මෙන්න ආදේශයක් නැగిලා එනවා. තරහ කියන එක අමතක වෙලා යනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති වෙනකොට ආදේශ හිතකින් උපන් ලකුණු නවසි 99ක් මරලා අම්මා මරන්න දීව අඟුලිමාලත් බුදුරන් වහන්සේ දැක්කහම වෙනස් වුණා බන පදයක් ඇහෙනකොට වෙනස් වෙලා ගියා. ලෝකේම අත්තරින බලාපොරොත්තු වෙන හිත නැඹුණා. ඒ බන ඇහෙනකොටම ලෝකයේ පිළිබඳව තියෙන ද්වේෂය නැතිව ගියා. අන්න ලෝකෝත්තර අලෝභයට ආදේශයටපත් වෙන්න උපනිශ්‍රේ වුණා. ලෞකික පිනේ මහත්මේ මහත් බව. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය පළවෙනි වෙන්න ඕනේ. ඒ ත්‍රි හේතුක උපත් උපතින් ලැබුණු ඒ හේතුවෙන් ප්‍රතිඵලයක් ගැඹුරට ලබා ගන්න. ඒක තමයි අලෝභ උප්පත්තියක තියෙන විශේෂත්වය. අද්වේෂයේ මෙන්න අමෝහයට යුක්ත වෙන්න ඕනේ. ඒ කිව්වේ මේ දෙන දානින් කර්මඵල ආධාන තත්ත්වයටපත් වෙන්න ඕනේ. එතකොට ලෞකික අමෝහය ලැබෙනවා. ඒ බණක් අහලා ඊර්සිවරු හෝ බුදුරයන් වහන්සේ හෝ ලෝකයේ ස්වභාවය පෙන්න පුවාම දස වස්තුක මිත්‍යා දෘෂ්ටියේ වෙන් වෙන ඒකෙන් අහක් වෙලා තියෙන දානීය විපාක තියෙනවා ඒ වගේම නත්ති ඒ වගේ අත්ති දානං අත්ති සුඛං ආදී වශයෙන් එනවා නත්ති දානං නත්ති සුඛං ආදී වශයෙන් පෙන්ලා තියෙන නත්ති හොතං නත්ති සුකල දුක්ඛටානං කම්මානං පලං විපාකං ආදී වශයෙන් පෙන්වන ක්‍රමයක් තියෙනවා දසවත්තුක මිත්‍යා දෘෂ්ටියක් ඒකෙන් අහක් වෙලා ලෞකික සම්මාදිට්ඨියටපත් වෙලා ওই කර්ම විපාක වශයෙන් පළ දෙන්න තියෙන කාරණා විශ්වාස කරන දැනට හිත එනවා. එතකොට తాවකාලික අමෝහි අවස්ථාවක් මතුවෙන්නේ. ඒ දිග ඇති ත්‍රි හේතුක උප්පත්තියක් ලබනද හැබැයි නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියන විපරීත දෘෂ්ටියක් ලෝක සත්වෙින්ට තියෙනවා. ඒක නැති වෙන්නම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු අනිච්ච දුක්ඛ අනාත්ම අසුබ වැටහෙන්න ඕනේ. අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි අසුබ වෙන හැටි. අනුසයත් එක බිඳිරයන්ට දේශනා කරන්න ධර්ම දේශනා කරන්න පුළුවන්කම ලැබෙන ලෞතර බුදු පියාණන් වහන්සේට මිසක් වෙන කෙනෙකුට නෙමෙයි. උන්වහන්සේ මතු කරලා දුන්න මේ ධර්මය ශ්‍රාවකයන් වහන්සේලා අවබෝධ කරගත්තාට පස්සේ ඒ දේශනා කරපු ධර්මය අනික් අයට කියා දෙන්න දක්ෂතාවයක් ලැබෙනවා. ශ්‍රාවකයන් වහන්සේලාට බොහෝ කොට. ඒ නිසා උන්වහන්සේලා ඒ ටික පෙන්නපුවාම අර විපරීතයේ දුර වෙලා තව කෙනෙකුටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ලෝක ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේක විශේෂයක්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ අවස්ථා හතර දැක්කහම ඔය විපර්යාස ග්‍රහණය නැත්නම් ඇත්ත වැහිලා නැත්තක් ඇත්ත කියලා හිතා ඉන්න ස්වභාවය ක්‍රමක්‍රමයෙන් දුරු වෙන්න පටන් ගන්නවා ධර්මාබෝධය සමග. මෙන්න මේ විලාදී ඇති වෙන අමෝහයක්. අනන්ත සංසාරේ බණ වැහිලා තිබිච්ච අනුසේ විඳින්න පුළුවන් අමෝහයක්. අවිද්‍යා අනුසේ ක්‍රමක්‍රමයෙන් විදගෙන යන්න පුළුවන් යම්කිසි ක්‍රමවේදයක් ලැබෙනවා ප්‍රඥාවක්. ඒ ප්‍රඥාවෙන් ලැබෙන්නා වූ අමෝහය ආර්ය අමෝහයක් වෙනවා. එන අනාර්ය ත්‍රි හේතුගතයෙන් පටන්ගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා සත් නැහනම් අර කිව්ව සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා ඒ ටික ලැබෙනකොට යෝනිසෝ මනසිකාරයේ ධම්මා ධම්ම ප්‍රතිපත්තිය කියන මේ ටිකත් තමා තුළ පිහිටලා හරියනවා. අන්නේ විරාජි ලෝකෝත්තර ධර්මාබෝධයෙන් ලෝකෝත්තර වූ අලෝභාදී සමෝහ වැටහෙනවා. ධර්මාබෝධය නිසා. ඒකෙදි අනුසයත් සමග සතර අපාගත වෙන්නා වූ පාප ශක්තිය බිඳිලා යනවා. ඉස්සෙල්ලම. නැත්නම් සෝතාපන්න ඵලයටපත් වෙනවා. මෙන්න මෙතන පටන් කවදාවත් අර අලෝභාදී සමෝහ කියන එක අඩු වෙලා අඩු වෙලා ඒ අලෝභාදී සමෝහයන්ගේ යුද්ධ වෙලා ආර්ය වූ ලෝකෝත්තර වූ අලෝභී අදීසි අමෝහය අරිහත් වෙනකම් පූර්ණ වෙනවා. ඔය කාලය තුල අර විපර්යාසග්‍රහණය කියන දිට්ටි විපල්ලාස කියලා වචනයක් තියෙනවා. දෘෂ්ටි විපර්යාසී නැති වෙලා යනවා සෝවාන් ඵලයටපත් වෙනකොට. නැත්නම් පළවෙනි ධර්මාබෝධයේදී. ක්‍රමක්‍රමයෙන් ඒකේ තවදුරට ප්‍රඥාව වැඩිනකොට අනාගාමී ඵලයට එනකොට සංඥා විපර්යාස කියන කොටසක් නැති වෙනවා සුද්ධ වෙනවා. අනිච්ච දේ අනිච්ච හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ත දේ අනාත්ත හැටියට අසුභ දේ අසුභ හැටියට දකින සංඥාව පහළ වෙනවා. වැරදි බව දැක්කත් ඒ වායේ ආස්වාදයේ විඳින්නේ රාග සංඥාවල් එන්න පටන්ගෙන තිබිච්ච ස්වභාවය ක්‍රමයෙන් අඩු වෙන්න පටන්ගෙන අනාගාමී ඵලයට එනකොට සංඥා විපර්යාසය දුරු වෙලා හැබැයි තව හිත තුල පොඩි කොටසක් ඉතුරු වෙනවා ඒ තමයි චිත්ත විපර්යාසය කියන්නේ චිත්ත ප්‍රകൃතිය ඇතින යථාර්ථය ඇති වෙනවා තව සුද්ධ වෙලා යනකොට අරිහත් ඵලයේදී සියලු විපර්යාස කෙලවරයි යථාර්ථයේ යථාකාරයෙන් දැකලා ඉවරයි රහතන් වහන්සේ. මෙන්න මේ ආකාරයට සකස් වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ත්‍රි හේතුක ප්‍රතිඵලයේ පූර්ණ කරගන්නේ ලෝකෝත්තර වශයෙන් ওই ක්‍රමයට තමයි දැනගන්නේ. ඒ තමන් ත්‍රි හේතුක උප්පත්තිය ලැබලාද කියලා දැනගන්න නම් ওই ධර්මාබෝධය ලබන්න ඉස්සරහ තිබිච්ච මානසිකත්වයේ හිතලා බලන්න ඕනේ. එතකොට තේරෙන්න ඕනේ ආර්ය ධර්මයේ අංශු මාත්‍රයක් හෝ දකිනකොට බුද්ධ රත්නයේ කිරෙහි ධර්ම රත්නයේ කිරෙහි සංඝ රත්නයේ කිරෙහි નિરાයාසයෙන් යන්තම් හරි දකිනකොට හඳුනා ගන්න අවස්ථාව ලැබෙනකොට චිත්ත ප්‍රසාදී පීඨන ස්වභාවයක් ඒ ත්‍රි හේතුක උප්පත්ති ලැබුවාට තියෙනවා කොච්චර දාමරික වෙලා හිටියත් එදා අඟුලිමාලට බුදුරන් වහන්සේ දැක්කහම එක බණපදයක් ඇහෙනකොට වෙනස් වෙලා ගියා. ධර්මයේ තුලින් බුදුන් දැක්කා. රූපයේ තුලින් දැකීම ඒ පූර්ණ රැති නිසා තමයි මහාන හිටු කියලා පැන්නුවේ කලුවත් අරගෙන. මව නැවතිලා ඔබත් නවතින්න කියන වචනේ ඇහෙනකොට ධර්මයක් ඇහුණා. ගැඹුරු කතාවක් නෙමෙයි කියන්නේ කියලා ඒ මොහොතකින් කල්පනාවට වැටුණා. ගැඹුරු ධර්මයක් තේරෙනකොට දහම තුලින් බුදුන් දැක්කා. බුද්ධ සංඥාව කිරී මහා කරුත්වයක් ඇති වුණා. ඒ නිසා අර්ථිවිච කඩු පැත්තකට විසි කළා ඇඟිලි මාල පැත්තකට විසි කළා ගිහින් වැඳ වැටුණා. මෙන්න අලෝභය අදේශය දෙකේ ස්වභාවය උපත තිබුණා ඒ જાතියෙන්. යන්තම් බනපදයක් ඇහෙනකොට මේ தත්ත්වය වෙනස් වෙලා ගිහිල්ලා ලෝකෝත්තර වූ අලෝභීට අදෝසීට අමෝහයට හිත හිටියා. ලෝකෝත්තර අමෝහය එනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නා වූ ආකාරයෙන් ප්‍රඥාව පහළ වෙනවා. අර කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙක ඒ නීවරණ මට්ටමින් නිදහස් වෙනවා. නීවරණයක ස්වභාවයක් තියෙනවා ය දහම් වහනවා ඇත වහනවා. නීවරණය දුරුනහම ඇත වහන්න බෑ. හැබැයි කාමච්ඡන්දේ නැති වුණේ නෑ තව. නීවරණේ නැති වුණා. කාමයයි කාමච්ඡන්ද නීවරණයයි කියන්නේ දෙකක්. තරහවයි ව්‍යාපාද නීවරණයයි කියන්නේ දෙකක්. ව්‍යාපාද නීවරණේ තියෙන කෙනෙකුට වෛරය ක්‍රෝධයක් හිතර නැගිලා આવොත් පාලනය කරගන්න බෑ. තමන් කරන්න කියන්නේ මොකද්ද මොන જાති සාපයක් පළදිනවද මේක කරන්න ගියොත් කියලා. ඒවා මතක් වෙන්නේ නැහැ වැහිලා යනවා. සමහරලට අම්මා තාත්තා මරන්නත් පුළුවන්. පස්සේ තමයි කල්පනා කරන්න වෙච්ච දෙයක් කියලා. හැබැයි එහෙම තියෙන්නේ කාටද? අර යථාබෝධී ලැබලා නැති කෙනාට ওই නීවරණේ තියෙන කෙනාට. තරහ කියන එක තියෙනවා සෝවාන් වුණත් නැති වෙන්නේ නැහැ. හැබැයි අර කියන තත්ත්වෙන මත් වෙන එක කවදාවත් එන්නේ නැහැ. ඒක ව්‍යාපාද නීවරණයක් වෙන්නේ නැහැ. නීවරණී කියන එකේ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය නැగిලා ආපුහාම හිතට ඔහුට හොඳ නරක ඇත්ත නැත්ත යුක්තිය යුක්තිය මේ කිසි දෙයක් තේරෙන්නේ නැතුව යනවා. කල යුත නොකල යුත වැටහෙන්නේ නැතුව යනවා. ඔහුගේ මනස අන්ධ වෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා මේ නීවරණ වල. කාමයේ නෙමෙයි කාමච්ඡන්ද නීවරණය කිව්වේ. ද්වේෂයම නෙමෙයි ව්‍යාපාද නීවරණය කිව්වේ. ඒකේ උපරිමේ. ඒ කාමයේ හෝ නැగిලා ආපුහාම ඒකේ මත්යා කරන කියන දේවල් තේරුම් ගන්න බැරි වෙන මට්ටමක් ආවොත් ඒ කාමච්ඡන්ද නීවරණේ හැටි කාමයේ සහමුලින් දුර වෙලා කාම හිත් මාත්‍රයක් පහළ නොවන තත්ත්වයටපත් වෙන්න අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ. කාමයන් අග්‍ර කරන තත්ත්වේ නැති වෙන්න ඕනේ අනාගාමී ඵලයටපත් වෙන්න ඕනේ. කාමයන්ගේ මත්තිලා සිහිබුද්ධිය වැහිලා යන තත්ත්වේ සෝවාන් ඵලයේදී නතර වෙනවා. කාම ඡන්දය කියන්නේ මතුවෙලා ආපුහාම සිහිබුද්ධිය නැති වෙලා යනවා. මත් වෙනවා. කරන්නේ කියන්නේ හිතන්නේ මොනවද කියලා තේරුම් ගන්න බැරුව යනවා. ඒ කාමයන්ට වහල් වෙනවා නැත්නම් ද්වේෂයන්ට වහල් වෙනවා. ඒ පෘතජ්ජනයා. මෙන්න මේ ස්වභාව හොඳින් තේරුම් ගන්න ඕනේ. එතකොට ත්‍රි හේතුක උප්පත්තිය ලැබලා හිටියත් දහම් අහලා පළවෙනි අවබෝධය ලැබිලා ලෝකෝත්තර වූ අලෝභ අධිත මොහ පිහිටන තුරු නැත්නම් සෝතාපන්න වෙන තුරු ඔය කියන වෙනස්කම් තියෙනවා අර මත්වීම නැති වෙන්නේ හැබැයි සෝවාන් මාර්ග අනුගාමිකත්වයේ කියලා කියන්නේ පළවෙනි ආර්ය පුද්ගලයා. තා ඵලී ලබලා නැති වුණත් මාර්ග අනුගාමිකත්වයට ආපු කෙනෙකුට ලේසියෙන් මත් වෙන්නේ නැහැ. ඊ අවස්ථාව කොහොමද ඉක්මවනවා? ධර්මාබෝධයක් ලැබුණාට පස්සේ සෝවාන් වෙනකම්ම මාර්ග අනුගාමිකත්වයේ ලබනවා බණ අහලා තේරුම් ගිය මොහොතේ වටා. ඒ තැනත්තා කවදාවත් සතල අපා කර ගත කරන්න ශක්තියක් නැහැ. ඒ ශක්තිය ඔහුගෙන් කරන පව් වලවත්. මොකද හේතුව පාප බලවත් නැහැ. මත් වෙලා ප්‍රමාද වෙන ස්වභාවයෙන් අර මත් වෙලා තියෙන මතින් වෙනස් වෙලා තියෙන්නේ. කාමයන් නිසා මත් වෙලා අන්ත දූෂණකම් කෙරෙන්නේ නැහැ. මත නැති නිසා ඒක වරද පේනවා. ලොකල යුත්තක් කියලා වැටහෙනවා. එයා කාම දූෂිත ආවයන්ගෙන් කෙනෙක් මරා දමන වනසා දමන එබඳු දූෂ්‍ය මත්වීමක් වෙන්නේ නැහැ කවදාවත්. තැනට ඔබ ඉන්නේ නැති විදිහට නීච විදිහට කාමයාගේ මත්වෙච්ච කෙනා එදෙනවා. නමුත් මේ ආර්ය සෝතාපන්න මාර්ග අනුගාමිකයෙක් අතින්වත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. කාමියෝ විදින එක සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. කාමයන්ගේ මත් වෙලා එන විකෘති මානසිකත්වේ නැති වෙනවා. පිස්සුව හොඳ වෙනවා. පුතජන පිස්සුව ඉවර වෙන එකයි ඔය කියන්නේ. සබ්බේ පුතුජන උම්මත්තකා කිව්ව. සියලු පුතජනේ උම්මත්තකයෝ. උම්මත්තක කියනට අපි කියන්නේ සියලු පුතජනේ පිස්සෝ කියලා බුදුරන් වහන්සේ පෙන්නවා කියලා. පිස්සයි උම්මත්තකයයි දෙන්නේ. උම්මත්තක කියන පදේ නිරුක්තිය ගත්තොත් තමයි තේරෙන්නේ. උන් ඉන්නේ උන්ගේ මතේමයි. සත්‍යේ නෙවෙයි. කාමියෝ නරක මොකද? කාමයා භුක්ති කොහොම භුක්ති විඳහා මොකද? ඔය අදහසක් එනවා උන්ගේ මතේ. ඊටදී ධර්මයක් අහලා කාමයන්ගේ මිදෙන්න හිතෙන්නේ නැහැ. මට වැඩක් නැහැ බනෝලි. කාමේ හොඳයි. දේශේ හොඳයි. මට එක එකගේ බනෝලි වැඩක් නැහැ. තමන්ගේ මතේ උන්ගේ මතේ උන්ට හොඳයි. ස්වභාවික ලෝක මතයක් තියෙනවා. ඒක තමයි ලෝභ දේශ මෝහ කිව්වේ ලෝකේ මතේ. උන්ගේ මතේ උන්ට හොඳයි. අන්නේ අදහස ආවට පස්සේ ඒ පෘථජ්ජනයේ ගති ලක්ෂණේ ධර්මීට අනුව විසඳුම ගන්න කැමති නැහැ. ඒකට නැමින් නැහැ. මට කවුරුවත් කියා දෙන්න ඉන්න ඕනේ නැහැ මන් දන්නවා. අන්න එහෙම දැනක ඉන්නවා. මට උගන්වන්න ඕනේ නැහැ කවුරුවත් බන. මට තේරෙනවා. ඒකික වාසියට හදාගත්තේ මට එපා කාමිය හරි වැදගත්. උන්ගේ මතේ ඒකයි. මට හිංගි කරපේ කවක මම මරලා දානවා. මට කවුරුවක් කියා දෙන්න ඕනේ නැහැ. මන් දන්නවා කරන්න ඕන හරිය. උන්ගේ මතේ මත් වේලාම ගත තීරණේ. පෘථජ්ජනයේ ස්වභාවය ඔන්න ඕකයි. උන් උන්ගේ මතේ මත් වෙලා ඉන්නේ උම්මත්තකයෝ. පිස්සෝ නෙමෙයි. පිසා කෙනෙක් නා සීබුද්ධිය නැතුව වැඩ කරන එකනේ. බුද්ධහමී පිසාට සමාවක් තියෙනවා. උම්මත්තකයට සමාවක් නැහැ. උම්මත්ත කියන වචනේ ක්‍රම දෙකක්. ඒ මොලේ විකෘති වෙච්ච යම්කිසි විදිහක් තියෙනක රෝගයක්. ඒ රෝගය හැදිච්ච කෙනාට සමහරලාට ඇවැත් වලින් පවා නිදහස් කරලා තියෙනවා රෝගේ හොඳ වෙනකම්. ඒක පිස්සුව වෙනයි. මේ උම්මත්තකයා කිව්වේ එහෙම කෙනෙක් නෙමෙයි. මෙතන මේ පෘථජන උම්මත්තකයා කියන්නේ උන්ගේ මත පළවෙනි කරගත්ත අය. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ එහෙම ගැඹුරු තැනක් ඔතන. ඉතින් පංච නීවරණ ගැන තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් තියෙන්නේ. ඒක තමයි දැන් මෙතනත් අපි මේ सिद्ध කළේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විදිකිච්ඡා කියලා. මේ වෙන්නුව ටික සිද්ධ වෙන්නේ කොහොමද කියන එකයි මේ විග්‍රහ කළේ. බුදුදහම පිළිබඳ යථාර්ථය පොඩ්ඩක්වත් දැනගන්න අහගන්න හම්බුනේ නැත්නම් අර පුතත් අපි අර කිව්ව අලෝභ අධේස අමෝහ කර්ම විපාකයේ වශයෙන් ඉපදුනේ නැත්නම් ඒ අයටත් මේ ධර්මයේ කොච්චර කිව්වත් වැටහෙන්නේ නැහැ ඒකට හේතුව විපාක වශයෙන් ලැබුණ ගතහිත දෙක ධර්මයේ තෝරා ගන්න තරම් ඥානවන්ත නැහැ. ඒක තමයි අලුපාඩුවක් තියෙන්නේ. එතන ලෝභ මෝහ දේශ මෝහ කියලා දෙකක් තියෙනවා. එතන එහෙම උපදින හිතක් තියෙනවා. මෝහේ වහ ගන්නවා. ඒ වහගත්තාම ලෝභ මෝහ වෙනවා. විපාක වශයෙන් එනකොට අලෝභ ආදේශ මොහ තුනම විපාකයේදී නැති වෙනවා. ඉන්දහේ උපත්ති හතර පාගත වෙනවා. අහේතුකය කියලා එයාට කියනවා. අලෝභ හේතුවත් අදේශ හේතුවත් අමෝහ හේතුවත් කියන මේ හේතු තුනම නැති එක අහේතුක වෙනවා. ඒ කියන්නේ හේතුව ලෝභ දේශ මොහත් හේතු තමයි. මේ අහේතුක කිව්වේ ධම්ම අවබෝධ කරගන්න හේතුවක් නැතුව යනවා. එදා තිරිසනාට වන ඇහලා ඒ තිරිසන් අත්බෑ විදිලා මාර්ගඵල ලබන්න බෑ. ධර්ම අවබෝධය ලැබෙන්නේ ඒත් අහේතුකයි. හැබැයි ඒක මට්ටමකට අවබෝධයක් ලැබෙන තව දෙකක් තියෙනවා දු හේතුක උප්පත්තිය කියලා. අලෝභයෙන් අදේශයෙන් උපදිනවා. හැබැයි නියම විදිහට අමෝහය එතන නැහැ. සමහර අය හොඳ වැඩ කරනවා කර්මඵල අදහලා නෙමෙයි. තමන්ගේ යාළුවෙක් නිසා කන්න බොන්න දෙනවා. යාළුවෙක් නිසා ඉඳ හිටින්න දැනකුත් හදලා දෙනවා. ඒක පිනක් නිසා එහෙම පිනක් ගැන හිතන්නේ නැහැ. එහෙම දෙයක් තියනවා කියලාත් විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවල් වල ඇති වෙනවා අලෝභ ආදේශ දෙකෙන් කරන කටයුතු. අමෝහය නැති නිසා ඒතර ඒ විපාකයෙන් උපදිනයි දු හේතුක වෙනවා. එතකොට අලෝභ ආදේශ අමෝහ මේ තුනෙන්ම යුක්තයි එතකොට ත්‍රි හේතුකයි. ද්වේතුක වෙනවා. ඔය අලෝභ ආදේශ දෙකෙන් උපදින අය. ලෝභ දේශ මොහයන්ගෙන් උපදින අය අහේතුක වෙනවා. අහේතුක වෙනවා කිව්වේ කර්ම විපාක වශයෙන් උපදිනවා. අලෝභයත් නැහැ, ආදේශයත් නැහැ, අමෝහයත් නැහැ කිය ප්‍රතිඵල ගන්න බැරි තැනක. හේතු නැත්නම් ඵලයක් නැහැ. ඔතන අහේතුක කියලා කිව්වේ හේතුවක් නැති කියන එක නෙමෙයි. අවාසනාවන්තකම. අහේතුකයා. වනහල වනහල ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි එක. අන්නේ වගේ தත්ත්වයටපත් වුනහම ඒ හේතු වාසනාව නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් කාම ඡන්දයේ ස්වභාවය ඔක තෝරා ගන්න ඕන විදිහට. කාමයන්ගෙන් මත් වෙන ස්වභාවයක් එනවා. ච අන්ධ වෙනවා. ච කිව්ව චිත්තය. හිතට තේරුම් ගැනීමේ හැකියාව නැති වෙනවා ඒ தත්ත්වයේ ඉක්මවල යථාර්ථය. ච අන්ධයි ඡන්දයි. ඒක ඡන්දයක් නරක පැත්ත එකක්. අදහස් දෙකක් තියෙනවා. ඡන්ද දේශ බය මෝහ කියන තැන අගතියටපත් වෙන කාරණේ ඡන්දයක් ඔය කිව්වේ. කුසල ඡන්දය කියලා එකක් තියෙනවා. ඡන්ද ඉද්ධිපාදයට. හිත කුසලයෙන් අඳවා ගන්නවා. ඒ අර්ථය එතන තියෙන්නේ. කුසලයේ නැමැති ඇඳුම හිතට දෙනවා. සිල් ඇඳුම. ඒ කියන්නේ පිටින් පොරෝණ එක නෙමෙයි ඔය කියන්නේ. හිත පිරිසිදුයි. සුදු හිතකින් වැහිලා යනවා. හිත වැහිලා තියෙන සුදු ආලෝකයකින්. ඇඳුමක් දුන්නා වාගේ. අන්න ඒ ඡන්ද කියන එක. ඡන්ද ඉර්ධිපාද වලට වැටෙනවා. පුණ්‍ය ඉර්ධියක් වශයෙන් ලැබෙන්නේ. ඒතර ඒක වෙනයි. ඉතින් ඕක වෙනස තෝරා ගන්න ඕනේ. කාමච්ඡන්ද එකක්. කාමයන්ගෙන් හිත අන්ධ වෙලා යනවා කිව්වෙත් ඕකයි. කාමියෝ හැම වෙලෙම ඥානීය වහනවා. නුවණ මොට කරනවා. ඒකත් හරියට ඇඳුමක් වාගේ තමයි. ඇස් දෙකත් එක්ක වැහෙන්න පොරෝප එකක් වාගේ. ඇඟ වැහෙන්න පෙරෙව්වා හැම එකක්. ඇස් දෙකත් වැහුණා. කාමී නැවති ඇඳුමේ වැහුවා. හිත වැහුවාට පස්සේ හිතර ඇඳෙව්වා කාමී. කාමච්ඡන්ද වුණා. ওই නිරුත්තියක් එක්කලා විග්‍රහ කරන්න හොඳට තේරෙනවම කියා දුන්නාම. නැතුව කාමච්ඡන්දය කියන්නේ මොකක්ද කියලා කොච්චර විග්‍රහ කළත් අර්ථය වටහා ගන්න අමාරුයි. ඔක වෙනස තෝරා ගන්න ඕන විදිහට. අනික තියෙනවා ව්‍යාපාද නීවරණේ තව එකක්. ව්‍යාපාදී කියන්නේ තරහ කිව්වට බෑ. අනාගාමී ඵලයට එනකම් ව්‍යාපාද තියෙනවා. හැබැයි ව්‍යාපාද නීවරණේ සෝවාන් ඵලයේදී නතර වෙනවා. මේ ව්‍යාපාද කියන වචනේ නිරුක්තිය ගන්න ඕන ඒ මොකද්ද කියලා හොයාගන්න. ව්‍යය කියන්නේ වැය වෙනවා. යම්කිසි ಗುಣධර්මයක් යම්කිසි ගති ලක්ෂණයක් තියෙනවා. මේ සතර සැරිසරන සත්වෙන්න ගති පහක් තියෙනවා. සැරිසරන සත්වෙන්න ගති පහක්. මේකෙන් දේව ගතියයි මනුෂ්‍ය ගතියයි කියන දෙගතිය සුගතිය වලට වැටෙනවා. තිරිසන් ගතිය, പ്രേත ගතිය, නිරේ ගතිය කියලා තව ගති තුනක් තියෙනවා. ඒක සතර පහේ පැත්තට වැටෙනවා. ධර්ම අවබෝධයක් ලැබුණ තැන් පටන් ගති නියත වෙනවා. ඒ කියන්නේ ගතිය වෙනස් වෙන්නේ නැති වෙන තත්ත්වයටපත් වෙනවා. දේව ගතිය හෝ මනුෂ ගතිය කියන දෙගතිය ඉක්ම යන්නේ නැහැ. කවදාවත් යාට තිරිසන් ගතියක් පහළ වෙන්නේ නැහැ. පිරිත ගතියක්, නිරේ ගතියක් පහළ වෙන්නේ නැහැ මනසට සෝවාන් වෙච්ච තැන් පටන්. එතකොට මොකද වෙන්නේ? එයා කවදාවත් මේ ලැබූ ගුණයෙන් ලැබුව ඥානය විනාශ වෙන පැත්තට වැටෙන්නේ නැහැ. වැය වෙන පැත්තට වැටෙනවා නම් වැය පාද වෙනවා. වැයට පාදක වෙන්නේ නැති නිසා ව්‍යාපාද නැහැ. තරහාවක් ඇවිදිලා ඒ ගතිය ගිහිලා තිරසං වෙන්නේ නැහැ කවදාවත්. වැය වෙන පැත්තට ගියොත් එනවා ඒක. කොටි වලසු වාගේ වෙනවා. මොකක් නිසාද ව්‍යාපාද වුණොත් ව්‍යාපාද වෙන්නේ නැහැ ඒක නීවරණයක් ඒක නැහැ සෝවාන් පුද්ගලයාට එහෙනම් සෝවාන් පුද්ගලයා මේ වැය වෙන්නේ පැති තුනක් තියෙනවා ඒකට යන්නේ ධන පැත්ත තියෙන්නේ දේව ගතියයි මනුෂ්‍ය ගතිය වැය පැත්තට ව්‍යාපාදයේ තියෙනවා තිරිසන් ගතියයි പ്രേත ගතියයි නිරේ ගතියයි ওই ගති තුන කරා ගෙනියන්නේ නැහැ තරහව තරහව නැති වෙන්නේ නැහැ තරහ තියෙනවා පලිගන්නේ જાතිය වෛර කරන જાතිය ඒවා නෙවෙයි. එක්තරා මට්ටමක් බැන්නා බැන්නා ඉවරයි. ඒක ඉතර අල්ලගන්න දෙයක් නෙවෙයි. පලිගන්න එකක් නැහැ. පස්සෙන් පන්න පන්න පලිගන්න බලාපොරොත්තු නැහැ. එහෙම දැවෙන්නේ නැහැ. ඒ දැවෙනවා නම් ව්‍යාපාදයට වැටෙනවා. ඒක නීවරණයක්. එහෙම වැටෙනවා නම් එයා පෘථජනයේගේ මානසිකත්වයේ ඉන්නේ. ආර්ය මානසිකත්වයක් නැත්නම් එහෙම වෙන්නේ. මේ ව්‍යාපාද නීවරණේ සෝවාන්ගෙලොන් නැති වෙනවා කිය ඔන්න ඕකයි. තරහ නැති වෙන්නේ අනාගාමි ඵලය ලැබුවාම. හැබැයි ඒ හිතට හිතට රිදෙන ගතියක් එනවා. හිත කීරි ගැහෙන ගතියක් එනවා කවුරු හරි බැන්නොත් එහෙම. නැත්නම් නොකල විත්තක් කළොත් හිතට රිදෙනවා. මූණ අඳුරු වෙනවා ටිකක්. ඒ ගතිය අරිහත්ත්වයටපත් වෙනකන් නැති වෙන්නේ නැහැ. ඒකද කියන්නේ අලු ගොඩකට ගලක් ගැහුවායි කියලා. උද්දච්ච අවස්ථාව. උදහස් වෙන ගතියක් තියෙනවා. උදහස කියන්නේ තරහක් නෙවෙයි. වැරදි වැඩක් කරනවා දැක්කහම ඒ වැරදි වැඩක් කරනවා දැක්කහම ඇතිවෙනා උදහස් බව. මොකද මේ අසත්පුරුෂයා? මොකද මේ කාලකන්ණි මිනිසයා? නීච වැඩ කරන අසත්පුරුෂයා නීචයා. මෙන්න මෙහෙම අදහසක් එනවා. ඔය අදහස නැති වෙන්න අරිහත්ත්වයටපත් වෙන්න ඕන. හැබැයි ගහ බැන ගන්න මට්ටමක් නෙමෙයි කියව කියන්නේ. වැරද්ද දැක්කහම ඇති වෙන එක්තරා නොරිසුම් ගතියක්. අනාගාමී කෙනාටත් ඒක තියෙනවා. ඒක වැටෙන්නේ උද්දච්ච කියන නීවරණයට නෙමෙයි ඔය කියන්නේ. උද්දච්ච කුකුච්ච කියලා නීවරණයක් තියෙනවා ඒක නෙමෙයි ඔතන කිව්වේ. ඔන්නේ උදාහස් බව. ඒක නීවරණයක් නෙමෙයි කෙලෙස් වලට අයිති කොටසක්. ඒක නැති වෙන්නේ අරිහත් ඵලයෙන්. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන තැන නැති වෙන උද්දච්ච නැති වෙන අන්තිමට. එන රහතන් වහන්සේට තමයි ඒ කියන தත්ත්වේ නැති වෙන්නේ. ඉතින් ඔගේ ස්වභාවය දකින්න ඕන විදිහට. ඒතොර උද්දච්ච කුකුච්ච කියන නීවරණයක් තියෙනවා. ඒ කිව්වේ එතන උද්දච්ච කියන්නේ හරි ගැඹුරු පැත්තක්. උදහසින් නවතින්නේ නැහැ ඒක. ඒක සමග බැඳිච්ච තව නීවරණයක් තියෙනවා. ඒකට වැටෙනවා ඒක කළම. උඩඟු බව නිසා මනස ඉක්ම යනකොටම කුක්කු අච්ච කියන වචනයක් තියෙනවා කුක්කුච්ච කිව්වේ ඒකයි. කුක්කුච්ච කියන එක පද නිරුක්තියෙන් තෝරා ගන්න ඕනේ. පහත් පහත් ගතියට පැස්සෙලා හිටන් ඉක්ම යනවා යථාර්ථේ. කුක්කුච්ච වෙනවා. එතන උද්දච්ච සමග නැගෙන කුක්කුච්චයක් ඇත්නම් මේ දෙක එකතු වෙලා එක නීවරණයක් වෙනවා. උද්දච්චයේ වෙනම නීවරණයක් නෙමෙයි. උද්දච්චයේ නැගෙනකොටම ඒකට බැඳලා කුකුච්ච කියන නීවරණය ගොඩනගෙනවා නම් අන්නේ උද්දච්චයත් එක්ක එකතු වෙන කුකුච්ච නීවරණය සෝවාන් බුද්ධිලට උද්දච්ච කුකුච්ච කියන දෙක එකතු වෙලා හැදෙන නීවරණේ නෑ උද්දච්චයේ තියෙනවා අර කියන කුකුච්චයත් එක්ක එකට බැඳලා එකතු වෙන්නේ නෑ ওই චෛතසික දෙකක් පාප චෛතසික දෙකක් උද්දච්ච නැගිනකොටම කුක්කුච්චයත් ඒක සමග නැගුණොත් ඊ ඇතින උදහස් බව නිසා මනසින් පහත් පහත් බවටපත් වෙනවා. ගහන්න ඕන, මරන්න ඕන, කපන්න කොටන්න ඕන කියලා වැහැලා යනවා පල්ලෙහාට. ඇතින උදහස් බවත් එක්කලම. එහෙම තියෙනවා නම් උද්දච්ච කුක්කුච්ච නීවරණයක් වෙනවා. උද්දච්චයෙන් පමණ සීමා වෙනවා සෝවාන් වෙන තැන්පට. කුක්කුච්චේට බහින්නේ නැහැ ඒක නීවරණයක්. ඒ උද්දච්චයේ එතෙන් ගිහිල්ලා අරිහත් ඵලයට යනකොටයි නැති වෙන්නේ ඉවරටම. ක්‍රමක්‍රමී බල විදිලා යනවා. ගිහිල්ලා අරිහත් ඵලයේදී ඒ උදහස් බව සම්පූර්ණ අතර වෙනවා. ඉතින් අරිහත් ඵලයට ඇති උන්වහන්සේට කවදාවත් කාටවත් දොස් කියන්න බයිද හිතෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඒ නීවරණ එකක් පාප පැත්තට වැටෙන ඊටලා බාල හරියත් පව් පැත්තට වැටෙනවා. බාහිත පාපී කියන්නේ රහතන් වහන්සේගේ මිහා කාටවත්. එහෙනම් රහතන් වහන්සේට බාහිත පාපීවත් බැහැර කළ පව් ඇත්තා කියන වචنين හඳුන්වනවා. රහතන් වහන්සේගෙන් පව් සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් යම් උදාහස් බවක් ඇත්නම් ඒකත් පව් වලට වැටෙනවා. ඒ උදාහස් බව රහතන් වහන්සේට නැති නිසා උද්දච්චය පමණක් කුක්කුච්චය සමග නොවේදී සෝවාන් වෙච්ච සම්පතන් ක්‍රමක්‍රමයෙන් පවතිනවා සාහමුලින් ඉවර වෙන්නේ අරිහත් ඵලයේදී. හැබැයි නීවරණේ මෙහාට තියෙන්නේ පල්ලෙහාට. උජ්ජත්තේ සමග කුක්කුච්චේ කියන පහත් බවලපත් වෙලා ඔව් මහ විනාශයන් ඇති කරන தත්ත්වයක් තියෙනවා. උදාහරණ සමග. ඒ පෘථජන බුද්ධලයාගේ නීවරණ ලක්ෂණය. ආර්ය උතෙන් පටන් ඒ නීවරණේ දුර වෙනවා. අනික තමයි විතිකිච්ඡාව. විදිකිච්ඡා කියන්නේ මොකක්ද අහපුවාම සැකේ කිව්වට තේරුම් ගන්න බෑ. ඒ සාමාන්‍ය දල අදහසක් විතරයි ඒ දුන්නේ සැකේ කියලා. කාංකා විදිකිච්ඡා කියන වචන දෙකක් ඒකට සම්බන්ධ කරලා ඒකට කියන්නේ. කාංකා සමගයේ දෙන වචනයක් තියෙනවා විදිකිච්ඡා කියලා. කාංකා විදිකිච්ඡා. එතෙන්ද කියන්නේ. කාංකති විදිකිච්ඡති ආදී වශයෙන් විග්‍රහ වෙන වචන දෙකක්. ඒක පාපයක්. යමක් තේරුම් ගන්න බැයි නම් තේරුම් යනකම් ඒ සැකේ ඇරෙන්නේ නැහැ. හැබැයි ඒක විමර්ශනයේ ලක් කරන්න හේතුවක් වෙනවා. ඒක වෙනයි. මහා නාම ශාක්‍ය කුමාරයා සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි සෝවාන් වෙලා ඉඳලා ඒ සෝවාන් වෙච්ච මහා නාම සාක්‍ය කුමාරයා තමගේ වැඩ පොළවල් වලට යනකොට එයා ඉතින් සිටුවරේ එයාට තියෙනවා එයාගේ කඩ මණ්ඩි නැන කඩ වීදි තියෙනවා ඇත්ගාල් අස්ගාල් ආදී මේවත් තියෙනවා ඕවට ගිහින් බලනකොට ඔය අඩුපාඩු දැක්කහම සේවකයන්ට අඬ ගහලා බයිනවා සැර කරනවා හැබැයි එයාට ධර්ම අවබෝධයක් ඇති නිසාම හිතෙනවා අනේ මේ වෙලාවක මම මලොත් එහෙම මොකක් වෙයිද? මගේ හිත ටික රිදුනානේ. මගේ හිත දූසේලා ගියා වගේ මට දැනුණා. මං අපායන් නැතුව බේරෙන පොදුමයි නේ මෙහෙම මට දූසිතාවයක් මගේ හිතට ආවන්නේ. ඔහොම හිතට එනවා. දැන් මෙතෙන්දි තේරුම් ගන්න ඕන වැදගත් හරියක් තියෙනවා. කෘතඥ කෙනෙකුට මට දූෂ්‍ය හිතක් ආවනේ කියලා හිතා ගන්නත් හරි අමාරුයි. පෘථජන පුබිල හැම වෙලේම ඉන්නේ මම හරි. අනිකයි වැරදි. මම වැරදි කියලා අදහස් කරගන්න හැකියාව බොහොම අඩුයි පෘථජන පුද්ගලයාට. පිළිගත්තා කිව්වත් කොරණ දෙයක් නැතුව පිළිගන්නවා මිසක්. ඒ පෘථජන මට්ටමේ ඉන්න තාකල් හිතේ අඩින් හරි කියනවා ඒ උනට මම හරිනේ. මම බැන්නේ හේතුවක් ඇතුවනේ. මම ඕකට ගැහුවේ මෙන්න මෙහෙම හේතුවක් තියෙන නිසානේ. මම හරි. ඔය අදහස අභ්‍යන්තරයේ රැව් දෙනවා. පෘථග්ජන මිනිසයාගේ හැටි. යම් පාපයක් කරලා මම වැරදින කියලා අදහස ගන්න කැමති නැහැ. යම් කෙනෙක් කියා දෙන්න ගියොත් එයාට වයින්නවා. අනේ ඔබේ බණ තියන ඵලයේ යන්න. මේ පෘථග්ජන මනසේ හැටි. ඒක පිළිගන්න කැමති නැහැ. ක අංකා කංකා පද නිරුක්ති අහ කරලා අර්ථය තෝරන්න බෑ. පොත බලලා මේකේ අර්ථය ගත්තට හරියන්නේත් නැහැ. මොකද පොතේ පද නිරුක්තිය නැහැ. ඒක ප්‍රඥාගෝචර දෙයක්. ගණන් ගන්නෙ නැහැ. අපි අපේ සිංහල වචනේ කියනවා ඔකට. අංකයක් දෙන්න කැමති නැහැ. ක අංක. එයා අංක දෙන්නේ මොනවටද? රාගයට, දේශයට. කවදාවත් අනිකකින් අහක් වෙන පැත්ත හොඳයි කියලා කියන්න කැමතිත් නැහැ. ඒ නිසා ඔහු කවදාවත් තමන් කරන කටයුතු ප්‍රകൃති පැත්තර නෑ ප්‍රകൃතිය කියන්නේ නිවන. විකෘතිය කියන්නේ ලෝකය. නිත්‍ය සුඛ අත්ත සුභ කියන ඒවා තමයි විකෘති. අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ තමයි ප්‍රകൃති. විකෘති කටයුතු විදිකිච්ඡා කියන්නේ එහෙනම් යම් කෙනෙක් නිත්‍යයි සුභයි නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියලා. ඒ දෘෂ්ටිය පිහිටලා නම් කරන්න කටයුතු. විකෘති කටයුතු කර කර ඉන්නවා මිසක් ඔහුට නිවන් දකින්න කටයුත්තක් ගොඩ නැගෙන්නේ නැහැ. ඔව් ඒ ධර්මයේ ගණන් ගන්නේ නැහැ කාංකහ. ගණනක් ඒකට ඉඩක් දෙන්නේ නැහැ. තැනක් දෙන්නේ නැහැ. අර විකෘතියටමයි තැන දෙන්නේ. මෙන්න මේක පාපයක්. මෙන්න මේකට කියනවා කාංකා විතිකිච්ඡා. ඔන්න ඔය தත්ත්වේ සෝවාන් පුද්දලට නැති වෙනවා. සෝවාන් පුද්දලයා වරදක් කරපුවා මේක වැරදිනේ මං අතින් සිද්ධ වුණේ කියලා අවංකව දන්නවා. යාට ඒක වැහෙන්නේ එකයි විශේෂත්වයේ අබබ්බෝ සෝතස පටිච්චාදාය. ඌට ඒක වැහිලා හිටන් යන්නේ නැහැ කොයි වෙලාවකවත්. අබබ්බතා දිට්ඨපදස වූත්තා දෘෂ්ටිපදයකට හො වැටෙන්නේ දෘෂ්ටිපදය කිව්වේ අපි ඔය කිව්ව විදිහට නිච්ච සුඛ අත්ත සුභ කියන දෘෂ්ටියකට ඔහු වැටෙන්නේ දෘෂ්ටිය මිදිලා ඒ නිසා ඔහු කරපු වරදක් නම් වරද පවක් නම් පව ඌට වැටෙනවා මේක වැරදි මම බැන්නේ එක වැරදි මම සැරපරුසු වෙච්ච එක වැරදි මේක භයානකයි අපරාධයක් ඕක දකිනවා රාගයෙන් රත් වෙලා ද්වේෂයෙන් දැවිලා ඉන්න පුද්ගලයාට වැරද්ද පේන්නේ නැහැ. ඒක බරපතලකම පේන්නේත් නැහැ. හැබැයි යම් දවසක මේ ධර්මාභෝධය ලැබිච්ච කෙනාට වැරද්ද වැරද්ද හැටියට පේනකොට ඊටා පුංචි වැරද්දා සිද්ධ වෙන මහ මෙරක් වාගේ ලොකුවට පේනවා. මං අතින් බරපතල වරදා සිද්ධ වුණා. මොකද්ද බරපතල වරද? මම එක්කෙනෙකුට බැන්නානේ. අර පුතත් ජන කාලේ තුට්ටුවකට සලකන වරදක් නෙමෙයි ඒක. ඔකල වයින්නතෝ මොනවා කරන්නේ? ලෙව කණ්ඩ කියනවාද? බයිනවා නෙමෙයි අහුනනම් බෙල්ල කඩනවා ඔක. අන්න එහෙම අදහස එනවා. යථාභූතේ ලැබුණු කෙනෙකුට එහෙම අදහස එන්නේ තමන්ගෙන් වෙච්ච රාග, ద్వේස, මෝහසහගත වරදක් ඇත්නම් බරපතල වරදක්මයි සිද්ධ වුණේ කියලා සමන්ට හැඟෙනවා. මෙන්න මේ නිසා සෝවාන් ඵලයටපත් වෙලා හිටපු අර මහා නාමකටත් ওই වගේ කෙනෙකුට බැන්නොත් එහෙම තමන්ගේ සේවකයෙකුට බරපතල වරදක් මං අතින් සිද්ධ වුණා කියලා හැඟීමක් එනවා. මම මේ කරපු වරදට අපායයයි දන්නේ නැහැ කියලා ඒ තරමට බරපතලකමක් හැඟෙනවා. බුදුරජාන් වහන්සේලාට ඇවිදලා කියනවා ස්වාමීනි මම මේ ඉදිරිය ඇත්හල්ට යනකොට කලවීදියට යනකොට ඒවා ඉන්න මගේ සේවකයෝ එයාගේ අඩුපාඩු වෙනවා දැක්කල පස්සේ මං අතින් කියන වචන ආදී මං හැසිරෙන හැටි දැක්කහම ඒ විලාහේ මලොත් අපායයි කියලා මට බය හිතෙනවා බුදුරන් වහන්සේ සැනසෙන්න කතා කරලා කියනවා මහා නාම වය වෙන්න එපා. ධර්මා බෝධියක් ලැබිලා තියෙන ඔබට කවදාවත් එහෙම දෙයක් වෙන්න හේතු නැහැ. ඉතින් එක වතාවක් කිව්වා. බුදුරන් වහන්සේ දේශනා කරපුවාම නැවත දවසක් ගිහලා ওই වචනේම කියා තියෙනවා බුදුරන් වහන්සේ. දැන් බුදුරන් වහන්සේ දේශනා කළා උන්වහන්සේට කෙලිම එල්ල කරලාම. නේ කියන්නේ මහා නාම සාක්‍ය කුමාරයාට මහා නාම බය වෙන්න එපා තුන් වතාවක් කියනවා. එබලෙම. මහා නාම බය වෙන්න එපා, මහා නාම බය වෙන්න එපා, මහා නාම බය වෙන්න එපා. ඔබ අපහාගත වෙන්නේ නැහැ. එහෙනම් ඒ බුදුරන් වහන්සේගේ ශ්‍රී මුකේ දේශනා කරපු වචනේ අහලා සැක විදුණා නම් එහෙම තව දවසක් ගිහිලා ආයි කියනද බුදුරන් වහන්සේට ස්වාමීන් වහන්සේ මට වය හිතෙනවා අපායයි කියලා කියලා ආයි කියන්න ඉඩක් නැහැ. නමුත් කියලා තියෙනවා. තුන් වතාවක්. තුන්වෙනි වතාවේදී බුදුරන් වහන්සේ කියනවා මහා නාම සල්ගස් දෙකක් පෙන්නලා කියනවා. අර පිරින්න සල්ගස් දෙකට සියක් අවුරුද්දක් ජීවත් වෙනවා කියලා මම කිව්වොත් ඒකට යහපතක් තියෙනවා කියලා කිව්වොත් ඒකට හොදක් වෙනවා නරකක් වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒක එහෙමමයි මිනිස්සුયો ගැන කියන එක කවර කතාවක්ද සියක් අවුරුද්දක් යනකම් ඒ තල්ගස් දෙක nirupaddirito පවතිනවා තථාගතයන් වහන්සේගේ වචන එහෙමයි යක තේරුම් ගන්නේ මිනිස්සය ගැන කියනනම් කවර කතාවද? මහානාම ඔබ අපාගත වෙන්නේ නැහැ බය වෙන්න එපා. තුන්වෙනි වතාව කියන කම්මත් පිළියන්නේ නැතුව ඉලා තුන්වෙනි වතාවේ තමයි නිහඬ වුනේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ ගැන ඇහුනට පස්සේ සැක නැති වුණා නම් සියලු සැක නැති වුණා නම් දෙවෙනි වතාව කියලා ස්වාමීනි මට බය හිතෙනවා අපායයි කියලා ආයිත් කියනවාද? ඔය ධර්මයෙන් හේතු වෙන්නන්නේ. එහෙනම් ඔයක තමයි කිව්වේ විතිකිච්ඡා කියන්නේ සැකේ කියලා උත්තර ගත්තොත් ඕකට උත්තර දෙන්න වෙනවා. සෝවාන් පුද්දලට සැකේ නැහැ. එහෙනම් විතිකිච්ඡා නැහැ. සැකේ නෙවෙයි. නමුත් අද දෙන පිළිතුරේ හැටියට කියන්නේ සෝවාන් පුද්දලට සැකයක් නැහැ කියලා. බුදුන් කෙරෙහි සැකයක් නැහැ, දහම් කෙරෙහි සැකයක් නැහැ කියලා ගත්තනම් බුදුරයන් වහන්සේම දේශනා කරනවා ওই ධර්මයේ මහා නාම බය වෙන්න එපා වූ අපායගත වෙන්නේ නැහැ. එහෙම හේතුවක් ඔබට නැහැ කියලා. එහෙනම් බුදුන් කෙරෙහි සැක නැති වුණා නම් ධර්මයේ කිරි සැක නැති වුණා නම් දෙවෙනි දවසේ ගිහිල්ලා බුදුරන් වහන්සේට කියා සින්න හේතුවක් නැහැ ස්වාමීනි මට වාහිතෙනවා අපායයි කියලා ආයි කියන විදිහක් නැහැ. එහෙනම් මොකද්ද මේ කිව්වේ? හැබැයි කාංකා විතිකිච්ඡා කියන දෙකම මහා නාම සාක්‍ය කුමාරයට අහලකටවත් මතුවෙන්න හේතු නැහැ. එහෙනම් මොකද්ද මෙතන පෙන්වන්නේ? දෘෂ්ටි වශයෙන් ඔහු නිදහස් වෙලා තියෙන්නේ නිත්‍ය සුඛ අත්ත සුභ කියන මේ කාරණා හතරට අනිත්‍ය දේ නිත්‍යයි කියලා කවදාවත් නිගමනය කරන්නේ කියන්නේ දුක සැපයි කියලා නිගමනය කරන්නේ දුක්ඛ සුඛයි කියන්නේ අනාත්ම දේ අත්තයි කියලා කවදාවත් කියන්නේ කියන්න හේතු නැහැ ප්‍රඥාවෙන් වැටහිලා තියෙන්නේ අසුභේ සුභයි කියලා නිගමනයක් දෙන්නේ මේ කය සුභද අසුභද කියලා ඇහුවොත් මේ කය අසුභයි කියන එක ඇත්ත සුභයි කියන්නම් බෑ කියලා අවංක උත්තරයක් දෙනවා. එහෙනම් සුභ කය උඹ අසුභ කය පස්සේ යන්නේ මොකද? මම ආස්වාදී විල කරලා නැහැ. අසුභ දැන දැනත් මං ඒ පස්සේ යනවා තමයි. උත්තරේ ඒක වෙනවා. මොකද කාමරාග ඉවර කරලා නැති නිසා මේ කුණු කයි දෙතිස් කුණුව කොට්ටාසයකින් යුක්තයි මේක අසුභයි මං ඒක ගැන සැකයක් මට නැහැ මේක සුබ දෙයක් නැහැ කියලා දන්නවා කියලා කිය කිය. එහෙම තේරෙද්දිත් අර කාමාස්වාදය සඳහා මේ කය පස්සේ යනවා. මොකක් නිසාද වෙලා තියෙන්නේ? අන්න විතිකිච්ඡා නැතුව යථාර්ථයේ දැකද අවස්ථාව අවස්ථාවක් එනවා. විකෘතිය නැහැ. කෘත්‍යය තියෙනවා. කාම කටයුතු කරනවා විකෘතියෙන් නිදහස් වෙලා. මේක හොඳ දෙයක් මේක සදාතනික වටිනා දෙයක් කියන දෘෂ්ටිය නැහැ. ඒ බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මය අකුරටම ගණන් ගන්නවා. ඒකට විරුද්ධ වෙන්නේ අනිත්‍ය දේ අනිත්‍යයි කිව්වනම් ඒක තමයි මේ ධර්මයේ කිව්වේ. අර සියලු වචනම නෙමෙයි මේ කියන්නේ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති හරිය. මෙන්න මේ ටික ගැන සැකයක් නැහැ. සැකයන්නේ මෙතන කියන්නේ විතිකිච්ඡාවක් නැහැ කිව්වේ. ඒ දහම ගණන් ගන්නවා. ඒ ධම ගණන් නොගන්න ස්වභාවයක් සෝවාන් පුද්ගලයාට නැහැ. ඒක තමයි කිව්වේ ක අංක කියන්නේ ගණන් ගන්නේ නැහැ කියන එක. ක අංක දුරු වෙලා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියටම කියනවා. දුක දේ දුක්ඛයි කියනවා. අනාත්ත දේ අනාත්තයි කියනවා. අසුභ දේ අසුභයි කියනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක තමයි කාංකා විදිකිච්ඡා නැහැ කියන්නේ. නමුත් ඕකට කියන්නේ සියලු සැක දැන කියලා. සියලු සැකේ නෑ කිව්වොත් එහෙම ගලපන්න බෑ ධර්මයට. ඉතින් ඕක තේරුම් ගන්න ඕනේ. එතකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, සීන මිද්ද, උද්ධච්ච, කුකුච්ච, විතිකිච්ඡා කියන නීවරණ පහ ඔය ආකාරයෙන් වටහා ගන්න ඕනේ. සෝවාන් බුද්ධිලට නීවරණ පහ නැහැ. නමුත් කාමයේ තියෙනවා. ව්‍යාපාද කියන එක නැහැ. උනා තරහ එනවා. සතර පාගතන මට්ටම් අහලකවත් නෑ ඇව්වේ. එතකොට තීන මිද්ද කියනකොට එතරම් ඇති වෙන්න ක්‍රමයක් තියෙනවා. තීන කියලා කියන්නේ යම්කිසි ආකාරයකින් යම්කිසි තැනක ලෝකේ හොඳයි කියලා පිළිහිටනවා නම් එහෙම හිතක් එන්නේ නැහැ. කවුරු වුණත් හොඳද? සදාතනිකද? සදාතනික ලෝකයක් කියලා පිළිගන්නේ නැහැ මට ඉන්න තැන ලෝකේ තියෙන අහවල් කියලා වෙලා හිටියොත් හොඳයි කියලා. එහෙම තැන සදාතනික දැහුවොත් එහෙම. ඔව් කියන්නේ නැහැ. එහෙම පිළිගන්න හේතු නැති බව දන්නවා. ඒක ස්වභාවය ඒකයි. මිද්ද වෙනවා කියලා වචනයක් තියෙනවා. යම් තැනක හිත පිහිටවන්න තැනක් තියෙනවා දැහුවොත් ලෝකේ. එහෙම දෙයක් නැහැ මා ඉද්දයි. ඉද්ද කියන වචනෙ මා කියලා කිව්වේ නැති අර්ථය. ස්ථිරව පිහිටන තැනක් ලෝකේ හොඳයි කියලා නැහැ. අන්න ඒක තමයි ඒ කිව්වේ. යම් කිසි තැනක් ඇද්ද මට ස්ථිරව හොඳයි කියලා ගන්න මේ ලෝකේ කිසි තැනක් නැහැ කියලා දැක්කහම එතකොට තීන මිද්ද කියලා කියන ඒ නීවරණය එතනින් ඉවත් වෙනවා. පිහිටන්න තැනක් නැහැ. ඉවත් කරන්නේ මොකද්ද? සදාතනික දෙනක් තියෙනවා පිහිටන්න. එතන ගණන් ගන්නෑ මා ඉද්ද වෙනවා. කොතනද පිහිටන්න තියෙන එකම තැන නිවන. ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් උපායාසයක් නැති දෙනක් කොහෙද තියෙන්නේ මොකද්ද? ඒ තමයි අසංකත නිවන. මෙන්න මේක පිළිගන්නවා නම් පිළිගත යුත්තේ ඒකයි. නමුත් ඒ නිවන පිළිගන්නේ නැහැ. අන්න ඒ தත්තරපත් වෙනවා. මේ ලෝකෙටම ඇලිලා ඉන්නවා. ලෝකේ හොඳයි නිවන නොහොඳයි. නිවන පිළිගන්නේ අන්න ඒකයි තීන විද්ද කියන ලක්ෂණය. කම්මැලිකම නිදිමත කියවට හරියන්නේ නැහැ. ඕක විවිධ රෝගාබාධ වලටත් හැදෙනවනේ. දවස් 4 5 කන්න නැතුව හිටියොත් එහෙම නැගිට ගන්න පණ නැති වුනහම ඒ බුදියාගෙන ඉන්නවා. ලෙඩ දුකක් හැදිනවා. රෝගයක් වශයෙන් නිදිමතත් එනවා. නැගිටලා ඉඳත් බෑ කම්මැලි. ඔය බුදියා ගන්නවා. මේ කම්මැලිකමයි නිදිමතයි තීන මිද්ද කිව්වොත් අන්න එහෙම එකක් වෙනවා එතකොට. ඒකත් ඊන විද්ධ වෙනවනේ. ඒක කායික රෝගාබාධයක ලක්ෂණය. ඒකනේ මේ උතුනේ කිව්වේ. ඇති වෙන වෙනස දකින්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේම තමයි මේ ආයිත් හරියම සංසාර ගමනේ සැරිසරන අපට සෝතාපන්න වීමට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය කාරණා මොනවද කියලා ඒක තමයි කිව්වේ සත්පුරුෂ සංසේවනේ. ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කිව්වේ ආර්යයන් දර්ශනය කර ගැනීම, බණ අහන්න හම්බ වීම, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මාන්තරුන් ප්‍රතිපත්තිය කියලා අපි දැන් මේ කිව්වෙත් ওই ටිකම තමයි. ওই ටික මේ පින්නතුන් දැන් ඉඳලා බොහොම ගරුත්වයෙන් ඉතෝ අහම් අහමින් මේකේ අර්ථය සිහි කරා නම් මේ හතරම Tamanට ලැබිලා සෝවාන් වෙන්න. සෝතාපට්ටි අංග හතර ලැබිලා තියෙන්නේ. ඉතින් අකු තෝරා ගන්න ඕනේ. පස්සේ තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා අපි ওই පළවෙනි ප්‍රශ්නේ ওই ටික විසඳ ගන්න ඕනේ.